නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් පීඩණය අවබෝධ කරගන්නේ කෙසේද මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියා පීඩනයේ කියන තරලයේ අවබෝධය ලබන්නේ කෙසේද කියන එක තමයි අපගේ විශේෂ අවධානම. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය ප්‍රගුණ කරන මේ භාවනා යෝගියාට පීඩණය කියන සියුම් තරලය පිළිබඳ අවබෝධයක් මුලින් නොතිබුණත් මේ පීඩණය කියන තරලයේ කම්පණය මේ ලෝකේ සෑම සත්වයකටම පවතිනවා අද මනුස්ස ජීවිතය තුළ විශේෂ ස්ථානයක් හිමි කරගෙන තියෙනවා මේ පීඩණය කියන තරලයේ බලපෑම. අද අපි යම්කිසි කෙනෙකුට පීඩණය කියන ඒ ධාරිතාව තුළින් ඇති කරන්නා වූ ධර්මය අවබෝධය දෙන්න මොකවත් කරන්න ඕනේ. සාමාන්‍ය අපෙත් එක්ක ඉන්න කෙනෙක් එක්ක අපි ටිකක් කතා බහ නොකර අපගේ කාර්ය බහුලතාවය නිසා මගහැරියොත් ඇති කතාබා නොකරන්නේ අමනාපයක් නිසාද කතාබා නොකරන්නේ අකමැත්තක් නිසාද මගෙත් එක්ක වෛරය බැඳගෙනද මේ විදිහට ඇසිරෙන්නේ කියන নানা ප්‍රකාර සිතුවිලි ඇති වෙලා මේ පීඩණය කියන තරලය පිළිබඳ විශාල අවබෝධයක් ඇති වෙන්නට පුළුවන් පීඩණය කියන තරලයේ අවබෝධය තියෙන කෙනා ඒ මට්ටමට සිත දියුණු කරපු කෙනා දන්නවා ගස්කොළන් මා දියා බලලා සැලවෙන්නේ නැත්නම් ඒ සැලවෙන නිසා ඒ වායුව මට දැනෙන්නේ නැත්නම් මම පීඩණයටපත් වෙනවා. ඒ කියන්නේ ගස්කොළන් මට ප්‍රතිචාර දක්විය යුතුයි. ඒගොල්ලෝ සැලවිලා ඒ ආස්වාස ප්‍රාස්වාසයේ වාතය මට වැඩිලා ඒ සිසිලස මට දැනුනොත් අන්න මං සන්තෝෂෙන් ඉන්නවා. ගස්කොලන් සෙලවෙන්නේ නැහැ, උලඟ එන්නේ නැහැ, ඒගොල්ලෝ මට කතා කරන්නේ එහෙනම් මේ ස්වභාව ධර්මය පිළිබඳ මේ පරිසරය පිළිබඳව මං කම්පණයටපත් වෙනවා. මේක පීඩන තරලය නිසා ඇතිවෙන්නා වූ එක්තරා අවබෝධයක්. ඒ වගේම තමයි බල්ලෙක් ඉන්නවා ඒ සතාදියා බලලා අපි හොඳට රවල බලනවා නම් එයා එමින්සර නැකිට්ටා ගියා. ඒ කියන්නේ එයාට තේරෙනවා අනතුරක් වෙන්න පුළුවන්. සමහර විට පාරදීම් වලට මම ලක් වෙන්න පුළුවන් කියන ඒ මානසික පීඩනය එයාට ඇති වෙලා එයා ස්ථානෙන් බෑරව යනවා. ඒ වගේම තමයි යම්කිසි අවස්ථාවක අපි සුනකේකට ආදරෙන් කතා කරනවා නම් අඬ ගන්නවා නම් එයා ඈතට හිටියත් නැකිట్లా දුවගෙන එනවා එතනත් යට කම්පනයක් ඇති වෙලා මේ වාගේ අපේ ජීවිතේ මේ පීඩන කියන දෙතිස්මා තරලයේ තියෙන පීඩන තරලයට අදාළ කම්පන තරලයට අදාළ මේ ග්‍රායාගේ බලපෑම නිසා මේ බම්බයක් විතර ඔස තියෙන මේ කය තුල මේ පීඩණය කියන ධර්මතාවයේ සෑම තප්පරයක් ගානේ පවතිනවා. ප්‍රධාන ಗುಣවලින් ගත්තාම පුලප 32 තියෙන විවිධාකාර තරංග කම්පන මට්ටම් වලට අනුව ඇතිවෙනා වූ ප්‍රධාන චෛතසික 32කුත් තියෙනවා. මේ පීඩණය අපට නැති වෙලා තිබිච්ච අවස්ථාවක් හොයන්න පුළුවන් නම් මාර්ගඵලලාභීන්ට තමයි ගොඩාක් දුරට මේ පීඩන තරලයේ තියෙන බලපෑම අඩුවෙන් දැනෙන්නේ. ඇයි මාර්ගඵලලාභීන් කියනකොට අරියත් ඵලයට එනකම්ම ඒ ආර්ය ශ්‍රාවකයන් තුල මේ පීඩනීය එක එක මට්ටම් වලින් සියුම් ලෙස පවතිනවා. යම්කිසි කෙනෙක් අපට නිතරම නිନ୍ଦා අපාස කරනවා නම් ළඟ ඉඳගෙන අපට දුක වේදනාව දෙනවා නම් එයා දකින්නකොට මේ පීඩන තරලය පිළිබඳ අවබෝධය හොඳට දැනෙනවා. ඇයි අපේ සිත කැළඹෙනවා, කය කැළඹෙනවා, ඒ ස්ථානයෙන් යන්න හිතෙනවා, රැඳෙන්න තියෙන කැමැත්ත අඩු වෙනවා, ඒ ඡන්දය නැති වෙනකොට ඒ මූණවල් වල ඉරියව් වල සිටිවිලි වල වෙනස්කම් අපටම පේනවා. එහෙනම් මේ වාගේ අපිට මේ පීඩණය කියන එක පුද්ගලයෙක්ගෙන් සත්වයෙක්ගෙන් විතරක් නෙමෙයි තපස්වරෝ මේ තරලය පිළිබඳ අවබෝධය ඥාණය ලබන්නේ තපෝ වනේ එනම් මේ ගස්කොලන් තමයි මේ මට්ටම් 32 පිළිබඳ අවබෝධය ලබා දෙන්නේ මේ ගස්කලන් ගොලන් වලට මේ නාම රූප වලට පුළුවන්කම තියෙනවා සෑම තාපසයකටම ඊළ තරලයේ තින මේ අවබෝධය ඒ විඥාණයට ලබා දෙන්න. සමහර කාලවලදී ගස්වල කොළ හැලෙනවා. අපි දන්නවා සෑම ගාකම කොළ අලුත් වෙන කාලයක් තියෙනවා. කොළ ටික හැලෙනකොට ඒ යෝගිවරු මුනිවරු එතනින් පිටත් වෙනවා. මොකද හේතුව ගස්වල කොළ නැහැ. රස්නේ තියනද නැහැ රස්නයක් නැහැ නමුත් කොළ නැහැ ඉන්න බෑ ඒ පරිසරය ලස්සන නැහැ එහෙනම් දැන් මේ පීඩනයක් නෙමෙයිද එහෙනම් Tamanට විවේකයෙන් ඉන්න පුළුවන් පරිසරයක මෙච්චර කාලයක් හිටියා. ස්වභාව ධර්මයා ටිකක් වෙනස් වුණා. වෙනස්ුනේ ඒ විශ්වයේ තියෙන ක්‍රියාවලියට අනුව. එහෙනම් නැවත දලුදාලා ආවම පරණ තත්ත්වේ එනවා. එහෙනම් Taman යම්කිසි බලාපොරොත්තුවක් මත ඉන්නකොට ඒ බලාපොරොත්තුව Taman තුල කැඩෙනකොට ඒ කැඩෙන බලාපොරොත්තුව නිසා ඇතිවෙන කම්පණය Tamanට දරා ගන්න බැරි වෙනකොට සිත, කය, වචනය කියන මේ තුන් දොරම ඒකට අනුව ක්‍රියාත්මක වෙනවා. ඍතු න්‍යාය නියාම කියලා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ ධර්මතාවය. එහෙනම් තථාගත පණිවිඩයට අනුව මේ ඍතුවකින් එහෙම නැත්නම් මේ කාලගුණයේ දේශගුණයේ කියන ස්වභාව ධර්මයේ කියන මේකේ බලපෑම නිසා සිතිවිලි අට ගන්න පුළුවන්. මේම එකක් පේනවා ඒ නිසා මට මෙතන ඉන්න බෑ. මේම එකක් ඇයෙනවා ඒකට මම කැමති ඒ නිසා මම මෙතන ඉන්න. දැන් මේ ප්‍රශ්න තමයි එදා තපෝවනේ 500ක් ආර්ය මා සංඝයාට ඇති වෙලා ඒ මා විශාල ලස්සන තපස්වනේ අත්තරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලීම් කරනවා තථාගතයන් වහන්සේ මේ ස්ථානය අපට සුදුසු නෑ. මෙතන දෙවි දේවතාවන්ගේ പ്രേත භූතයන්ගේ බලපෑම් වැඩි තථාගතයන් වහන්සේ අපට අනුකම්පා කරලා වෙනත් ස්ථානයක් අනු අනුදන් වදාලන්න කියලා. භාග්‍යතුන් වහන්සේ බුද්ධ ඥාණයෙන් බලලා නෑ ඔබ වහන්සේලාට සුදුසු තැන එතනමයි. එතනට ගින් මේ ප්‍රශ්න කරදර මැද්දේ අරියත් ඵලයට වෙනකන් මාර්ගය වඩන්න. මේක මේ විදිහට වඩන්න කියලා කරණීයමෙත සූත්‍රය දේශනා කරනවා. එනම් මේ බාහිර ප්‍රශ්න පේනකොට, ඇයෙනකොට, ඇඟෙනකොට, සිතෙනකොට, දැනෙනකොට කැළඹිච්ච අවස්ථා එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඉඳලා අද දක්වාම පවතින ප්‍රශ්නයක්. බාහිර වර්ණ ගන්ධ රස ඕජාවලට සිත කැළඹිලා අපි ලබාපු මිනිසත් භවයට විශාල අකටයුතු දේවල් වෙන්න තරම් කරුණාකාරණා අපි විසින් සිද්ධ කරගන්න අනවබෝධයෙන් අඥාණයෙන් වැඩ කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එනම් මේ පීඩණය පිළිබඳ මේ දේශනාව තුළින් ආර්ය ශ්‍රාවකෙක් ලබන්නා වූ ප්‍රඥාව, දැනුම, අවබෝධය, අත්දැකීම කොච්චර වැදගත්ද කියලා කියනවනම් Taman ලබාපු මිනිසත් භවය තුළ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසෙන්නට මේ ස්වභාව ධර්මයා එක්ක මේ මා විශාල සත්ව ප්‍රජාවන් එක්ක ජීවත් වෙන්න අවශ්‍ය දැනුම අවබෝධය ලැබෙන්නේ මේ පීඩණය කියන තරලේ අවබෝධය තිබුණොත් විතරයි. එනම් මේ පීඩනීය තරලේ අවබෝධය අපගේ මිනිසත් භවය අලංකාර කරනවා. ලස්සන කරනවා. තවත් විදිහකින් කියනවා සුවඳවත් කරනවා. ලෝකෝත්තරව කියනවා නම් මාවතට එළියක් වාගේ ආලෝකයක් වෙනවා. කෙනෙක් දිහා දකින්නකොට කැළඹෙනවා නම් ඒ කැළඹෙන්නේ නැතුව අපට ඈත් ඉන්න පුළුවන් අර ඈත් ඉන්න මානසිකත්වයේ ළඟ ඉඳලා අදාගෙන කැළඹෙන්නේ නැතුව ඉන්න සිත හදනවා නම් එයා පීඩන තරලය තුල මාර්ගයේ වඩන ආර්ය උත්තමෙක්. එහෙනම් රූප ඈට පේන එක නවත්තන්න ඇස හඳ කරන එක නෙමෙයි දක්ෂකම. පේන රූප වලින් ඇස් හඳ කිරී කරගැනීමේ අවශ්‍යතාවය නැති කරගෙන ජීවත් වීම. ඇයෙන ශබ්ද නිසා කැළඹෙනවා නම් කම්බීරි කරන එක නෙමෙයි දක්ෂකම. ඇයෙද්දි කම්බීරි කරගැනීමේ අවශ්‍යතාවය නැති කරගෙන සමන් දීගෙන ඒ සමග ජීවත් වීම. එහෙනම් මේ ලෝකේ කර්ම නිර්මාණය වෙන්නේ ආයතන අය තුලින් මේ ලෝකයේ උත්පත්ති අටගන්නේ ආයතන හය තුලින්. ඇයි අවිද්‍යාව මුල් කරගෙන සංඥා සංස්කාර ධර්ම නිර්මාණය වෙලා තින්නේ ආයතන අය තුලින්. එහෙනම් ඉපදීම නවත්තන්න කර්ම නිර්මාණය නවත්තන්නට ඕනේ. කර්ම තුලින් අටගන්නා වූ භවගාමි ජීවිතේ නවත්තන්න ඕනේ. ඒකට පීඩණය නවත්තන්නට ඕනේ. එනම් මේ පීඩන තරලය අපි මෙපමණ විග්‍රහයන් වලට උපමා වලට යොමු කළේ මේ පීඩන තරලය නිසා අපගේ මිනිසත් භවය අද අතරමං වෙලා බාහිර කම්පන පීඩන වලට මේ ආයතන අය ඔරොත්තු දෙන්නේ නැති නිසා අද අපගේ උත්තරී මනුස්ස ධර්ම ගිලිහිලා ගින් යටපත් වෙලා ගින් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන තථාගතයන් වහන්සේගේ මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන මේ භාවනා යෝගියාට පළවෙනි මට්ටම දැනෙනවා මේක සජ්ජායනා කරන්න කරන්න සිතින් එයා තුළ පීඩනයක් පවතිනවා. කතා නොකර මෙනෙහි නොකර නිකන් ඉන්නකොටත් පීඩනයක් පවතිනවා. ඇයි චෛතසික තාම ඉපදෙන නිසා. නමුත් ඒක එයාට අවබෝධයක් නැහැ. නමුත් මේ ක්‍රියාවලිය ඕමනාවෙන් කරන නිසා නැවත නැවත සජ්ජායනා කරන නිසා මේ භාවනා යෝගියාට මේක තුල විඩාවක් ඇති වෙනවා. ඇයි මම මේක නැවත නැවත කරන්නේ? මොකක් නිසා කරනවද? ඇයි මම මේක කරන්නට බැඳිලා ඉන්නේ? මට අවශ්‍යතාව ඇති වෙලා තියෙන්නේ කියන එක තුල එයා විශාල කම්පනයකට ලක් වෙනවා. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එයාට තේරෙනවා මේ පීඩනය ටික ටික වැඩි වෙනවා. එතකොට තමයි අර ආනාපාන සති භාවනාව ක්‍රමවේද ගණනාවකට කරනවා වාගේ මේ මෛත්‍රී භාවනාවේ තියෙන පීඩණය මිදෙන්න විවිධ ක්‍රම උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඊටාම සරල ක්‍රමය තමයි දේශනාවේ සඳහන් වෙන අතුරාට මිතුරාට භාවනා කිරීමේ ක්‍රමවේදය. දිසාවන් වලට භාවනා කිරීමේ ක්‍රමවේදය. ප්‍රදේශ අනුව දිස්ත්‍රික් අනුව භාවනා කරන ක්‍රමවේදය මේක කමඨාන් වලට ගන්නා වූ එක උපක්‍රමයක් මිසක් ඒක නිවැරදි සදාතනික මාර්ගය නෙමෙයි. එහෙනම් අපි මිතුරාට මෛත්‍රී කරනකොට එයා අපට ගොඩාක් උදව් උපකාර කරපු කෙනෙක්. අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ විශේෂ ස්ථානයක් හිමි කරගත්ත කෙනෙක්. ඒ වගේ කෙනෙකුට මෛත්‍රිය පානකොට අපගේ සිත ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. අනේ එයා අපට කරපු සේවාව කොපමණද? අපි ඒ කාලේ යත් එක්ක ජීවත් වෙනකොට එයා අපට මොනතරම් ආශිර්වාදයක්ද එයාගේ මිතුරුකම කියලා ඒවා මෙනෙහි කරනකොට අර සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන මේ කාරණා තුන තුල තියෙන පීඩනයේ ක්‍රමානුකූලව අඩු වෙලා අමතක වෙනවා. ඇයි මේ මානසිකත්වය ඇති වෙන්නේ මේ පූජා කරන මේ මෛත්‍රී වාක්‍ය පූජා කරනු ලබන්නේ අපි ගොඩාක් ආදරය කරන මෛත්‍රී කරන සෙනෙහසෙන් ඉන්න කෙනෙකුට නිසා. අපි කෙනෙකුට කතා කරලා පාන්දර ධර්මදේශනාව තුනට ආරම්භයි දෙකාමාරට එන්න කියලා කිව්වොත් කවදාවත් එන්නේ නැහැ. ඇයි උන්වහන්සේලාට ඒක විඩාවක්. සමහර වෙලාවට අපි කතා කරලා පාන්දර තුනට සියලුම දෙනාට ඉඩම් ලියලා ඔප්පු බාර දෙනවා විශේෂ උත්සවයක් තියෙනවා කිව්වම එක වෙනකොට කට්ටිය ඇවිල්ලා මෙතනයි දත් මදින්නේ. ඇයි? අර ඔප්පුව ලැබෙනවා. එහෙනම් සමහර අවස්ථාවලදී විශාල සනසනගක් දේශනාවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ දේශනාවට සම්බන්ධ වෙලා තියෙන්නේ නිවන ආගන්න නෙමෙයි. අර දැන්වීම් වලට ගාලා තියෙන්නේ එහෙම නැත්නම් ඒ ප්‍රසිද්ධ කිරීම සඳහා ඒ බෝඩ් බැනර් වල එකතු කරපු සමහර වගන්ති වචනවල තියෙන විශේෂ වාක්‍ය නිසා දවන්ත ධර්ම දේශනාව පටිසෝතගාමී ධර්ම දේශනාව එහෙම නැත්නම් විදේශයේ ස්වාමින් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාව නිවන මේමත් ප්‍රත්‍යක්ෂ කළ හැකි නිවනට දොරටු ගණනාවක් මේ වගේ මාත්‍රිකා යටතේ කියනකොට මේක ටිකක් අලුත් එකක්. මේම මාත්‍රිකාවලින් බණ අහලා නැහැ. එන සූත්‍රවල නම් වලින් 550 ජාතකේ නම් වලින් තිබිච්ච බණ වලට වඩා මේක ආත්පසින් වෙනත් නමක්. එතකොට මිනිස් වෙනවා. එහෙනම් අපේ ගෙවල් වල යම්කිසි කෙනෙකුට අසනීපයක් කරදරයක් නම් ජීපින්වතුන් ඒ අයට ගොඩක් ආදරය නිසා පැය 24ම ඈරිලා ඉඳලා උපස්ථාන කරනවා. හැබැයි Tamanගේ දරුවා අසනීප වුණාම දවස් 3ක් නිදි මරන්න පුළුවන් ඒ දෙමව්පියන්ට. Tamanගේ බණ භාවනා පිළිබඳව පැයක් ඇරිලා ඉන්න බෑ. ඒ තරම් කාර්යබහුලයි. එනම් මේ පීඩණය කියන එක අපගේ ඡන්දයට අනුව ඒක වෙනස් වෙනවා. එහෙනම් අපි කැමති දෙයට පීඩණය විඳින්න කැමති, අකමැති දෙයට පීඩණයෙන් ඈත් වෙන්න කැමති. මේ ස්වභාවය මේ සිතේ පවතිනවා කියන එක භාවනා යෝගියා තේරුම් ගන්නට ඕනේ. මක්නිසාද මේ ස්වභාවය වටාගත්තේ නැත්නම් ඒ තරලය පිළිබඳ අවබෝධය පාළ වෙන්නේ මේ පුංචි පුංචි දේවල් ඇයෙනකොට, පේනකොට, දැනෙනකොට, ඇඟෙනකොට, සිතෙනකොට මේ තපත් ජීවිතය තුළ තමන්ගේ ජීවන රටාව තුළ තමන්ගේ දෛනික චර්යාවන් තුළ මෙවැනි වෙනස් වීම් සිදු වෙනවා. තමන් වෙනස් වීම් වලට ලක් වෙනවා කියන පිළිබඳ අවබෝධය තමන්ට තියෙන්නට ඕනේ. පඨවි මට්ටමින් ආපෝ මට්ටමින් වායෝ මට්ටමින් තේජෝ මට්ටමින් අපට নানা ප්‍රකාර අවබෝධ තිබුණත් ඇයි මේ සියුම් තරල පිළිබඳ අවබෝධය නැත්තේ කියලා බලනකොට ඒවා තියෙන බව අපට පේන්නේ දැන් දෙතිස්මා තරලය ගත්තාම මේ රාහුකේතු කියන විශේෂ තරල දෙකක් තියෙනවා මේ රාහුකේතු තරලය දැක්ක කෙනෙක් නැහැ ඒ නිසා පිළිගන්නේ නැද්ද? අනිවාර්යෙන් පිළිගන්නවා. ඇයි? නැස්චාත්‍රය ඔයාගත්ත මායාවරු ඒක ඔප්පු කළා තියෙන බව. තථාගතයන් වහන්සේ රාහුකේතු පිළිබඳව, ග්‍රායෝ පිළිබඳව දේශනා කළා. එහෙනම් මේ සෑම අවස්ථාවකම ඔප්පු වෙන ග්‍රායෝ දෙන්න කළුම කළු පාටයි. අන්ධකාර ග්‍රායෝ දෙන්නේ මොකවත් පේන්නේ නැහැ. හැබැයි පීඩනයක් විතරක් පවතිනවා. ඒගොල්ලෝ කේන්ද්‍ර ස්ථානයේ ලග්නාධිපතිත් එක්ක කේන්ද්‍ර ස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා උච්ච වුණොත් ඒ කේන්ද්‍රයේ තියෙන කෙනා ගොඩාක් දුරට ලෝකෝත්තරයි. එයාට සාමාන්‍ය ගිහි ජීවිතයක සැප සම්පත් එක්ක ඉන්න බෑ. උදකලා වෙන්න ඕනේ, ශුන්‍යාගාරගත වෙන්න ඕනේ, වනගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් තපස්වරයෙක් වෙලා භාවනා කරන්න ඕනේ. රාහු කේතු අත්වෙනි ස්ථානයේ කියන්නේ අත්වෙනි ස්ථානයේ තමයි විවාහය තියෙන්නේ වෙන්නේ. රාහු හරි කේතු හරි සිකුරු හරි අතේ හිටියානම් එයාට සාමාන්‍ය ජීවිතයේ ජීවත් වීමේ ඒ සියලුම පාසුකම් අයිමි වෙනවා. අවස්ථා අයිමි වෙනවා. එහෙනම් අපි දන්නවා සමහර නාම රූප නැතුව පීඩනයක් විතරක් පවතින ග්‍රහයෝ ඉන්නවනම් දැන් අපට මේ නාම රූප ඇසට කනට දිවට නාසයට සමට සිතට දැනෙන්නේ නැතුව නාම රූප නැතුව අපි ඇංගිලා කරවලේ ඉන්නකොට මේ පීඩනේ ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එහෙනම් මේක මේ කයේ බඹයක් විතර උස තියෙන කය තුල මේ කොටස් 32ත් එක්ක සම්බන්ධව පවතින එක්තරා ස්වභාවයක්. එහෙනම් Taman දන්නේම නැත Tamanට නැකිట్లా යන්න හිතෙනවා. ඇයි? මම කැමති අර ගායට තින එවනට යන්න. ටක් ගාලා නැකිట్లా එතනට ගියා. එතකොට බැරි වෙලාවත් කවුරුරි කෙනෙක් ඇවිල්ලා ඇව්වොත් මෙච්චර බර මේ කය මෙතන උසලාගෙන යන්න කවුරු උදව් කළාද? නෑ උදව් කළේ නෑ. එතකොට මෙතන ඉඳලා අතනට යන්න කවුරු නියෝග කළාද? නෑ කවුරු කිව්වේ නෑ. එහෙනම් මෙතන ඉඳලා අතනට යන අදාස පාළ වුණාම ඒකේ ඇත්ත නැත්ත ගවේෂණය කළාද? නෑ එහෙම එකක් කළේ නෑ. එහෙනම් මෙතනටයි එතනටයි තියෙන වෙනස විද්‍යාත්මකව කියන්න පුළුවන්ද? නෑ ඒක නම් කියන්න බෑ අර එවන තියෙන. ආ. දැන් මේ S2 පේන්නේ නැති කෙනාට සාපේක්ෂව මෙතන ප්‍රශ්නයක් තිබිලා නෑ. ඇයි එවන දකින්න බැරි නම් ප්‍රශ්න ඉවරයි. එවන දැක්ක නිසා එතනට යන්න ඉතුණා. අව්වට කැමති නෑ අව්වට මං පිච්චෙන්නේ මගේ සමේ වර්ණය එය ලස්සනය තාරුණ්‍ය මං රැකගන්න ඕනේ කියන කයේ ලෝභකම නිසා මේ ස්ථානෙන් යන්න ිතුණා අතන ඒ අවශ්‍ය පාසුකම් තියෙනවයි කියලා ඉතාගෙන එතනට ගියා දැන් මොකද වෙලා තියෙන්නේ මේ රස්නේ පීඩණය මේ වායු තරලයේ තියෙන නිසා වායු ගෝලයේ රත් වෙලා නිසා කොතනට ගියත් ඒ පීඩනේ තියෙනවාමයි. එහෙනම් මේ පීඩන තරලය තුලින් ඇතිවෙන අවබෝධය මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියා ක්‍රමානුකූලව ස්වපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පූජා කරලා ඒ දානය තුලින් එයා ලබා ගන්නා වූ පීඩනයේ අත්දැකීම මිතුරාට මෛත්‍රී කරනකොට මහා පරිමාණයෙන් සෙනෙහසෙන් ගලාගෙන යනවා පීඩනය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අකමැතිම කෙනා මෙනෙහි කරගෙන සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියනකොට දන්නේම නැතුව එයාට විශාල කම්පනයක් ඇති වෙනවා. ඇඟ වෙවුලනවා තරයෙන් එයාට මෛත්‍රී වැඩෙන්නේ නැහැ. අර ධාරිතාවේ විශාල වෙනසක් පවතිනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා අතුරත් මගේ ළඟ නැහැ. මිතුරත් ළඟ නැහැ. මම ඉන්නේ විශාල වනයේක. කොහොමද මේ රූපේ මෙන්න මෙනෙහි කරනකොට මේ පීඩණය වෙනස් වෙන්නේ? එහෙනම් ස්ථීර වශයෙන්ම මේ පීඩණය කියන ධර්මතාවය මේ බඹයක් විතර ඔස තියෙන කයේ පවතින ප්‍රශ්නයක්. ඡායාරූපයක් දැක්ක ගමන් ඡායාරූපය වෙනස් වෙන්නේ නැත්නම් මම වෙනස් වෙනවා නම් ප්‍රශ්නේ තින්නේ ඡායාරූපේද මගේද කියලා ඇහුවාම ඒ තාපසයා අවංකවම පිළිගන්නවා මගේ ප්‍රශ්නයක් මේක. ඇයි නාම රූප නාම රූප වශයෙන් පවතිනවා නම් ඒ ඒ සත්‍යයාගේ පුද්ගලයාගේ ස්වභාවය ඒ ඒ විදියටම පවතිනවා නම් ඒවා වෙනස් වෙන්නේ නැත්නම් දකින්නකොට හැයෙනකොට මම වෙනස් වෙනවා නම් ප්‍රශ්නේ තියෙන්නේ එතනද මෙතනද කියලා ඇහුවාම එයා බිම් බලා ගන්නවා ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. මේ අවබෝධයටපත් වෙන තාක්කල් අපට මේ සංසාර විමුක්තියටපත් වෙන්න බෑ. අපගේ විමුක්ති දායකයානෝ Tamanට Taman මිසක් වෙනත් ක්‍රමයක් නෑ මේකෙන් මිදෙන්න. එහෙනම් යම්කිසි කෙනෙකුට මේ ලබාපු මිනිසත් භවයේ අඩුපාඩු අදාගෙන නිවන් දකින්නට ඕනේ නම් නිවනට හදාළ කටයුතු එයා තුලින් සිදු වෙන්නට ඕනේ නම් එයා කළ යුතු පළවෙනි ක්‍රමවේදය පියවර තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කයේ විතරයි ප්‍රශ්න තියෙන්නේ බාහිර කිසිම ප්‍රශ්නයක් නැහැ කියන මානසිකත්වයට එන්න ඕනේ. අදන්න තින්නේ මාව විතරවයි පරිසරයවත් ගස්කොළන්වත් ගෙවල්වත් නෙමෙයි අදන්නේ මාව ඇදෙන්න ඕනෙත් මාව කියන තීරණයට ආවනම් දෙවනි පියවරත් ඉවරයි. මට ලෝකේ නිවන්න බෑ. ලෝකේ මන් නිවෙන්නේ මම ඉස්සලා නිවිලා ඉන්න ඕනේ කියන තීරණයට ආවම තුන්වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. මාව නිවලා මිසක් මං අත්තරින් නෑ කියන දැඩි වීරියට අදිස්ථානයට ආවම ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රාත්ඵලයේ අනිවාර්යයි. එහෙනම් මේ තීරණ වලට එන්නේ නැතුව සම්ප්‍රදාය ඇදුනොත් මම හැදෙනවා. පරිසරය හැදුනොත් මම හැදෙනවා. සියලෝම මිනිස්සු හොඳට හිටියොත් මමත් ඉන්නවා. රට ජාතිය දේශය ගුණය අපත් නම් විතරයි මම ගුණ පුරන්නේ නැත්තම් මම ගුණ පුරන්නේ කියන මේ බාහිර ප්‍රශ්න ගැටළු වලට මැදි වෙලා නාම රූප වලට මැදි වෙලා එයා নানা ප්‍රකාර පීඩන එයා වගා කරගන්නව නම් ඒ කියන්නේ එයා මේ භද්‍රකලාපේ නිවන් දකින ලකුණු නැහැ කියන එක. එහෙනම් මේ පීඩනය පිළිබඳව අපේ සාකච්ඡාවේදී අපි තීරණය කරනවා මේ පීඩනය කියන තරලය ගොඩාක් සියුම් තරලයක්. මේ බම්බයක් විතර උස තියෙන මේ කයේ ආයතන අයට සම්බන්ධ ප්‍රශ්නයක්. අතීත වර්තමාන අනාගත කියන කාල තුනේදීම සෑම ප්‍රශ්නයකටම සම්බන්ධ වෙච්ච තරලයක් එනම් මේ මෛත්‍රී භාවනාව අතුරාට මිතුරාට කිරීම තුළින් මේ තරලයේ විශාල අවබෝධ ඥානයක් අපි තුල ඇති වෙනවා ගස්කොළන් වලට මෛත්‍රී කරනකොට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට තියෙන මානසිකත්වය සත්‍යයකට කරනකොට වෙනස් වෙනවා නම් ඒ සත්‍යයගේ කැමැති සත්‍යය අකමැති සත්‍යය කියනකොට තවත් වෙනස් වෙනවා නම් නාඳුන අයට කරනකොට කිසියම් මෛත්‍රිය අරයක් නැතුව නිකන් ඔයේ දොඩවන වාගේ කියවෙනවා නම් උවමනාවෙන් කෙනෙක් දිහා මෙනෙහි කරගෙන කියනකොට ඒකේ විශේෂත්වයක් තියෙනවා නම් මේ පීඩණය අපි වටහා ගන්නට ඕනේ. එහෙනම් මේ පීඩණය ඒ භාවනා යෝගියාට වැටහිලා මේ පීඩණයට දෙන්න පුළුවන් විසඳුම මොනවද කියලා බලනකොට එයාට තේරෙනවා එකම මානසිකත්වය තුල හිඳගෙන දෙකක් එකට මෙනෙහි කරන්න පුළුවන් නම් නාම රූප දෙකට එක විදියටම බෙදන්න පුළුවන් නම් අන්න එතනයි මේ ප්‍රශ්නේ තින්නේ ඒක හදන්න ඕනේ කියන මජ්ක්‍ධිමා පටිපදාන යෝගෝ අන්තා කියන තථාගතයන් වහන්සේ වර්තමානයේ තුල මේ නාම රූප වලට අවුෙන්නේ නැතුව ජීවත් වෙන ක්‍රමවේදය එයා තුලින් අවබෝධ ඥානයක් වශයෙන් පාළ වෙනවා. මේ භාවනා යෝගියා ඒ අවබෝධයටපත් වෙලා එයා කල්පනා කරනවා කොහොමද මම දෙකකට භාවනා කරන්නේ කියලා එයා ඉස්සෙල්ලාම අතුරාට මෛත්‍රී කරනවා. ටිකක් තරහා යනවා යාට. ප්‍රශ්නයක් නැහැ. තරහව හදන්න නෙමෙයි වමනාව තින්නේ සිතයි හදන්න වමනාව තින්නේ. අපි ගොඩාක් දුරට අපේ තපස් ජීවිතේ අපි වරද්ද ගන්න තැන තමයි මේ අඩුපාඩු හදන්න යනවා. අඩුපාඩු කියන එක හදන්න බෑ. ඇයි අඩුපාඩු කියන්නේ චිත්ත වීතිවල ප්‍රශ්නයක ගිහිල්ලා ඉවරයි. ගිය නිසානේ අපි දන්නේ මේම ප්‍රශ්නයක් තියෙන බව. තරහා ගියාම අපි දැනගන්නවා තරහා ගිය බව. එහෙනම් ඒක හදන්න බෑ. හැබැයි තරහා තියෙන සිත හැදුවොත් නැවත තරහා ඇති වෙන්නේ නැහැ. එහෙනම් හැමදාම අපි පුරුදු වෙලා ඉන්නේ සිත හදන්න නෙමෙයි සිත තුළින් ඇතිවෙනා වූ චිත්ත වීතිවල දෝෂ හදන්න. ඒක කොහොමද කිව්වම කතා කරලා සද්දේ මිශ්‍ර වුණාම වායු ගෝලය අරක අල්ලලා ආයි ගිලින්න හදනවා. එහෙම අල්ලලා ගිලින්න බෑ. වචනේ දෝෂය ඇදුවාම නැවත එවැනි වචන මේ වායු තරලයට මිශ්‍ර වෙන්නේ නැහැ. ඒකයි හදන්න ඕනේ. එහෙනම් මේ භාවනා යෝගියා ඒ අතුරාගේ ස්වરૂපය මෙනෙහි කරගෙන ඒ මෛත්‍රී භාවනාව වඩනකොට ඒ භාවනාවේ විශාල වෙනස දකිනවා. මේ භාවනාව කරනකොටගෙන තමන්ට ඇති වෙලා තියෙන කම්පණය පීඩණය හොඳට අඳුරනවා. හැබැයි ඒක හදන්නේ ඒ මානසිකත්වයෙන් ඉඳගෙන මිතුරාට මෛත්‍රී කරනවා. අරක සෙනෙහසෙන් පිරෙන්න දෙන්නේ නැහැ. දයාව කරුණාව පාල කරන්න අර අතුරාට මෛත්‍රී කරනකොට තිබිච්ච කම්පණයෙන් ඒ පීඩන මානසිකත්වයෙන් මෙයාට කරලා බලනවා මෙයාටත් අර අතුරාගේ ඇඳෙන් බෙදන්න පුළුවන්ද කියලා බලනකොට මෙයාට එහෙම බෙදන්න දක්ෂකමක් නැහැ ඒ දක්ෂකමේ විශාල අඩුවක් තියෙනවා. ඇයි අර මිතුරා කියන කෙනාට අතුරාගේ ඇඳෙන් බෙදන්න බෑ. ඇඳ වෙනස් වෙනවා. අතට ඇඳ ගන්නකොටම ඇඳේ ස්වરૂපය වෙනස් වෙනවා. ඊට පස්සේ එයා නැවත මිතුරාට මෛත්‍රී කරලා බලනවා. හොඳට මෛත්‍රී වෙනවා. ඕනතරම් කාලයක් එයාට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පූජා කිරීමේ හැකියාව තියෙනවා. මේ විදියට නැවත නැවත මිතුරාට මෛත්‍රී කරලා මිතුරාගේ ඇඳ අරගෙන අතුරට බෙදලා බලනවා ඒ මානසිකත්වයෙන් ඒ චිත්ත ස්වභාවයෙන් කිසිම වෙනසක් නැතුව ඒ ඇඳ මෙයාට බෙදන්න පුළුවන්ද කියලා බලනකොට අන්න ක්‍රමානුකූලව ආය යවුල් වෙනවා. එහෙනම් මිතුරාගේ මානසිකත්වයවත් සතුරාගේ මානසිකත්වයවත් අදන්න බෑ. ඒකට කියන්නේ අත්තකිලමතාන යෝගය කාමසුකල්ලිකාන යෝගය එහෙනම් අත්තකිලමතාන යෝගයෙන් ඇතිවන්නා වූ ගැටීමේ ධර්මතාවය කාමසුකල්ලිකාන යෝගයෙන් ඇතිවෙන්නා වූ ඇලීමේ ධර්මතාවය කියන මේ දෙකම හදන්න බෑ චිත්තය තුල චෛතසිකයන් නිසා නිර්මාණය වෙන චිත්ත ස්වභාවයන් අදන්න බෑ. හැබැයි ඒ වෙනස් වෙන්න සුළුව පවතින සිත අදන්න පුළුවන්. එහෙනම් මේ භාවනා යෝගියා ඉස්සෙල්ලාම මෛත්‍රී භාවනාවෙන් එයා පුද්ගලයෙකුත් නැති සත්වයකුත් නැති ස්වභාවයකටපත් වෙලා නිකම් මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනවා. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය මානසිකව නිකම් පූජා කරනකොට එයාගේ ස්වභාවයක් ඇදෙනවා කිසිම දෙයකට අවුෙන්නේ නැතුව නාම රූප වලට සීමා වෙන්නේ නැතුව මෛත්‍රී කිරීමේ දක්ෂකම ක්‍රමක්‍රමෙන් එයා වඩනවා. එහෙනම් එයා වඩන භාවනාව පොදු භාවනාවක්, ලෝකෙම පොදු භාවනාවක්, සීමාවක්, මිම්මක් කිසිම දෙයක් නැති භාවනාවක්. මේකට අපි කියනවා පූර්ණ භාවනා ක්‍රම කියලා. ඇයි පුණුව ලබන්න මේ සිත අපට ඕන ස්වභාවයන් වල අවබෝධයටපත් කරන්න මේ සිත අපට ඕන විදිහට සකස ගන්න අපි පුණු භාවනා වශයෙන් කරනවා. ගොඩාක් ගොවිතැන් කරන වගා කරන කට්ටිය දන්නවා අපි ඊටවන බීජය මොනම දේ වුණත් පළතුරු වුණත් වෙන මොනාරි භෝගයක් වුණත් බත් හදා ගන්න අපි වී වපුරන්න අදහස් කළත් මොනවා කරන්නත් ඉස්සෙල්ලාම ගස් කොළන් ටික කපලා සුද්ධ කරලා ගිනි තියලා ඒවා ඔක්කොම ආලා කරලා බුරුල් කරලා ගල් කෑලි රොඩු කෑලි අයින් කරලා ඒ ඉස්සෙල්ලාම පස සකසන්න ඕනේ පස්සේ තීරණය කරන්න පුළුවන් කැමැති එකක් වපුර ගන්න. හැබැයි මේ පස වපුරන්න නැතුව මා කැලෑවාගේ කටුපඳුරුත් එක්ක තිනකොට මොකවත් වපුරන්න බෑ මේක තමයි න්‍යාය ධර්මය මේ ලෝකේ ගොවිතැනේ. එනම් මේ පුණ්‍යකෙත කියන මේ සිත අපි සීසාලා මේක හොඳට ආලා මේ සිතට ධර්මය සම්මා දෘෂ්ටිය වපුරලා සද්ධා වපුරලා භක්තිය වපුරලා ධර්මය වපුරලා කමඨාන භාවනා වපුරලා මේක අස්වද්දන්න නම් දාන සීල භාවනා කියන කමඨා මේක තුලින් වඩන්නට නම් අප විසින් ඉස්සෙල්ලාම මේ පුණ්‍යකෙත හදන්න ඕනේ. කෙත හදන්න නැතුව වපුරුවාම භවභෝග විනාශ වෙලා ගොවිතැන පාළු වෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට මේ සිත කිසිම නාම රූපයක් නැති ඉස්වෙච්ච ස්වභාවයක් තුළ මේ මෛත්‍රී වාක්‍යන වාක්‍ය සජ්ජායනා කරලා ඉස්සලාම මේ පුණ්‍යකෙත නිර්මාණය කරනවා මේකට උරු වෙනවා කාලයක් තිස්සේ මේ මෛත්‍රී වාක්‍ය මේ මානසිකත්වයෙන් සජ්ජායනා කරලා කරලා නාම රූප නැතිව නිකම්ම නිකම් වාක්‍ය කියවෙන தത്വයට ඒ මානසිකත්වයට මේ සිතපත් වෙනවා. මේ වගේ විශේෂ මට්ටමකට මේ සිතපත් වුනාම ඒ ස්වභාවයට හොඳට උරු වුනාම පුංචි පුංචි නාම රූප දෙනවා යාට. කොහොමද පුංචි නාම රූප කියන්නේ පුංචි කියන්නේ පටිසෝතගාමිය ගත්තම ලොකුම නාම රූපය තමයි යට දෙන්නේ. ඇයි ලොකුවටනේ ඉස්සෙල්ලාම આવු වෙන්නේ ඉක්මනට අවුවෙන්නේ. ඒ නිසා ලොකු එකට අවුවෙනවද කියන එක තමයි ඉස්සෙල්ලා බලන්නේ. පොඩි එක දැනෙන්නේ නැති එකක් නේ. ඒක නොදැනුවත් අවුවෙන එකක් නේ. ඉස්සෙල්ලාම දැන දැන අවුවෙනවද කියලා බලනවා. පස්සේ නොදැනුවත් අවුවෙන එක බේරගන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම මේ පෘථුවියට මෛත්‍රී කරන්නට ඕනේ දිසාවල් නැති, දිස්ත්‍රික්ක නැති, පළාත් නැති, රටවල් නැති මොකවත් නැති කෙලින්ම මේ ලෝකෙට මෛත්‍රී කරනවා. කොහොමද? පෘථිවිය Taman ඉදිරියේ මනක්කල්පිතව මවාගෙන අර නාම රූප නැතුව භාවනා කරපු මානසිකත්වයේ ඉඳගෙන අර ලෝකෙ දිහා බලලා සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනවා. දැන් මෙතන අතුරත් ඉන්නවා මිතුරත් ඉන්නවා රටවල් ගණනාවක් තියෙනවා විජාතිකයෝ ඉන්නවා නාම රූප පිරීලා. හැබැයි ප්‍රශ්නයක් නැහැ. එක නාමයේ රූපයයි දකින්නේ. එහෙනම් ලක්ෂයක් දකින්නකොට තියෙන කම්පණය මෙතන එකක් දකින්නකොට තියෙන කම්පණය විතරයි තියෙන්නේ. මේක හදන්න ලේසියි. ප්‍රශ්න 40කට පිළිතුරු සපයන්න කිව්වම අපේ ඔළුව ගිනි ගන්නවා. ඇයි ප්‍රශ්න පත්‍රය ලොකු වැඩි? ප්‍රශ්න පත්‍රය දීලා ප්‍රශ්න 40ටම ඉරි ගන්න කිව්වම හරි සෑල්ලු. ඇයි විනාඩි දෙකකින් ඉරි ටික ගැව්වා කොලේ දුන්න ගියා. ප්‍රශ්න 40 සෑල්ලුණා. නැවත අපි කතා කරලා කියන ප්‍රශ්න 40න් 10කට උත්තර ලියන්න කිව්වම හරි සන්තෝෂයි 30ක් අත්හැරුණා. ප්‍රශ්න 40න් 3කට පමණක් පිළිතුරු සපයන්න කිව්වම ඊට වඩා සන්තෝෂයක් නැහැ. එහෙනම් මේ ප්‍රශ්න අඩු වෙන තරමට සිත සෑල්ලු වෙනවා නම් සිත ලෝකෝත්තරව සන්තෝෂ වෙනවා නම් ප්‍රශ්න අඩු වෙන්න අඩු වෙන්න සිත නිවෙනවා නම් එහෙනම් අපි විසින් කළ යුත්තේ ප්‍රශ්න අඩු කරන එක. <coughs> මේ ප්‍රශ්න අඩු කරන ක්‍රමවේදය තමයි මේ සිතට එක නාමයක් රූපයක් දීලා ඒ මානසිකත්වයෙන් ඉඳගෙන භාවනා වඩන්න අවශ්‍ය අවකාශය හදන එක. එනම් මේ භාවනාව මේ ආකාරයෙන් කරනකොට ඇලීමකින් ගැටීමකින් තොරව කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා තවත් නාමයක් රූපයක් වැඩි වුණාට කමන්නේ නැහැ. එනම් රටවල් ගණනාවකින් යුක්ත මේ ලෝකෙට මෛත්‍රී වඩනවා කියන මානසිකත්වයටපත් වෙලා රටවල් ගණනාවකින් යුක්ත පෘථිවියට මෛත්‍රී වඩනකොට දැන් නාම රූප ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. ඒතර සිත අර ක්‍රමයට පුරුදු කරලා තියෙන නිසා මේ භාවනා යෝගියාට පුළුවන්කම තියෙනවා නැවත නැවත මෛත්‍රිය සජ්ජායනා කරන්න සිතේ කිසිම වෙනසක් නැතුව පසුව තමන්ගේ රට කියලා අරගෙන මේ රටට මෛත්‍රිය වඩනකොට ටිකක් ප්‍රශ්න එනවා. ඇයි ඒ රටට බැඳීම තියෙනවා? මගේ රට, මගේ ජාතික ගීය, මම ඉපදිච්ච ප්‍රදේශය, මගේ මිනිස්සු, මගේ ඥාති කියන අන්න මේ ප්‍රශ්න වලින් අර ස්වභාවය ටිකක් වෙනස් වෙන්න සමහර විට ඉඩ එහෙනම් මේ භාවනා යෝගියා තමන්ගේ ඒ දේශයට මෛත්‍රී කරනකොටත් කිසිම ඇලීමකින් ගැටීමකින් තොරව එයා මේ දේශය දිහා බලාගෙන නාම රූප නැති ස්වභාවයකින් නාම රූප වලට මෛත්‍රී කරනකොට එයාගේ සිත තවත් පියවරකින් සාර්ථකයි. මේම මෛත්‍රී කරනකොට එයා පලාත්වලට බෙදලා පළාත්වල තියෙන අත්දැකීම් අවබෝධයට අනුව කැළඹෙනවද කියලා බලනකොට එහෙම කැළඹෙන්නේ නැහැ. දෘෂ්ටික මට්ටමින් එයා අරගෙන බලනකොට දෘෂ්ටික මට්ටමින් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. එතකොටත් ඒක කැළඹෙන්නේ දැන් Tamange ගමට එනකොට හැම පුද්ගලයාම අඳුරනවා. හොඳ මිනිස්සු නරක මිනිස්සු දැන් මැවිලා පේන්න ගන්නවා. දැන් නම් ටිකක් කැළඹෙන තත්ත්වයේ ඇති වෙලා එහෙම තියෙද්දි මේ මෛත්‍රියේ වඩනකොට අර ඉහළ හිඳලාම මේක ලොකු ලොකු නාම රූප වලින් මේක හදාගෙන ආපු නිසා මෙතනදිත් ඒක සාමාන්‍ය තත්ත්වෙන් මෛත්‍රිය වෙනවා. තමන්ගේ gedara කට්ටිය පවුල කට්ටිය කියලා ඉතනකොට දැන් ප්‍රශ්නේ ටිකක් සංකීර්ණයි. ඇයි අවුරුදු ගානක බැඳීම් තියෙන නිසා එතනත් මේ මානසිකත්වයේ මෛත්‍රී කරනකොට ඒ මානසිකත්වයක් වෙනස් වෙන්නේ නැත්තම් අන්න දැන් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාට පුළුවන්කම තිබුණා අතුරයි මිතුරයි මනක්කල්පිතව මවාගෙන කරන්න එහෙම කරනකොට අතුරාගේ ඇන්දෙන් පුළුවන් මිතුරට බෙදන්න මිතුරාගේ ඇන්දෙන් පුළුවන් අතුරට බෙදන්න දැන් මෙයා මෛත්‍රිය තුලින් පීඩනය කියන තරලෙන් නිදහස් වෙලා ඒ අවබෝධයටපත් වෙලා එහෙමනම් හොඳට අපට තරවටු කරලා බැනලා නිඳා කරපු කෙනා නැවත අපි ළඟට වෙලා අනේ ස්වාමිනී මං ඊයේ ටිකක් මත්තම් බීලා හිටියා මට තරහා ගියා. මං බැන්න ඔබ වහන්සේට කොයි වෙලේද බැන්නේ? ඇයි අපේ හාමුදුරනේ මං ඊයේ ඔබ වහන්සේට බැන්නයි කියලා මේ ආරංචි. අපටත් එම ආරංචියක් තියෙනවා. කොයි වෙලේද අපට බැන්නේ? ඇයි ඊයේ දේ ඊයේ ඉවරයි වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ උදේ දේ උදේ ඉවරයි, දවල් දේ දවල් ඉවරයි, රාත්‍රී දේ රාත්‍රී ඉවරයි. අතීතයේ අතීතයක් පමණයි. අතීතය වර්තමානය නොවන්නේය. වර්තමානය අනාගතය බවට පත්නවන්නේය. මක් නිසාද අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන කාල තුන කර්මානුරූපීව වර්තමානයක් වශයෙන්ම නිර්මාණය වෙලා ඉවරයි. අතීතේ අපි කල්පනා කරනකොට අතීතයේ සිදු වෙලා ඉවර වුණාට දැන් කල්පනා කරන්නේ වර්තමානයේ නිසා අලුත් කර්මයක් නිර්මාණය වෙනවා. එහෙනම් අලුත් කර්ම නිර්මාණය කරගෙන භවගාමි වෙන්න ඕනේ නම් දුක් විඳින්න ඕනේ නම් පරණ දේවල් අවුස්සලා මතක් කරලා මෙනෙහි කරලා සජ්ජායනා කරලා අනාගතයට ප්‍රශ්න වැඩි කරගත්තට කමන්නේ අනාගතයේ වෙන්න තියෙන දේ අනාගතයේ වෙනවා නම් ඒක දැන් මතක් කළාම දැන් ඒක වර්තමානයේ ප්‍රශ්නයක්. ඇයි? දැන් මෙනේ කරලා තින්නේ දැන්නේ. අනාගතේ මේකක් වෙන්නේ ඒක වෙන්න කල් තියෙනවා. එහෙනම් අනාගත ප්‍රශ්න අඬගාලා අරගෙන මැදි වෙලා කලබල වෙන මානසිකත්වය අපට ඇති වෙනවා. මේ විදියට මේ සිත අතීත වර්තමාන අනාගත කියන මේ කාල ප්‍රභේද තුනක් එක එකතු වෙලා විශාල වශයෙන් කර්ම නිර්මාණය කරනවා මේ පීඩනය පිළිබඳ අවබෝධය නැතුව. මේ භාවනා යෝගියාට තේරෙනවා වෙච්ච දේ වෙලා ඉවරයි වෙන්න තියෙන දේ වෙන්න ඒක අනාගතේ සූදානම් වෙලා ඉවරයි එහෙනම් මම ඒ දෙකටම අවු වෙන්නේ නැතුව වර්තමානයේ ඉන්නවා එහෙනම් මේ අවබෝධය පාළ වෙච්ච නිසා තමයි අතුරා එයාට මිතුරෙක් වශයෙන් පේන්නේ දැන් ඉන්න මිතුරා අනාගතේ වෙනස් වෙන්න පුළුවන් අපට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වර්තමානයේ ඉන්න මිතුරටත් අවශ්‍ය නම් අර හැන්දෙන් බෙදන්නත් එයාට පුළුවන් අතුරුාගේ හැන්දෙන්. ඇයි එයා මේ අනාගතය අතීතය කියන දෙකම එයා අල්ලගන්නේ එයා වර්තමානයට උරු වෙච්ච කෙනෙක්. නාම රූප නැතුව ඉඳලා උරු කරපු කෙනෙක්. කිසිම සත්‍ය පුද්ගලයෙක් නැතුව පුංචි කාලේ ඉඳලා කුටි වාගෙන දොරවල් වාගෙන භාවනා වඩනකොට මෙතන සත්‍ය පුද්ගලයෙක් නෑ බිත්ති අතර විතරයි තියෙන්නේ. ඒ මෛත්‍රී භාවනාව එහෙම වැඩුවනම් දොර හැරලා භාවනාව වඩනකොට මිනිස්සු පෙරනට ප්‍රශ්නයක් නෑ සිත උරු වෙලා තින්නේ අරකට. එහෙනම් මේ අවබෝධ ඥානය අපට පාළ වෙන තාක්කල් අපගේ ගමන අපට යන්න පුළුවන් කමක් නැහැ. මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියාගේ මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට තමන්ගේ සිත තුළ ඇතිවෙනා වූ කම්පණය පිළිබඳ පීඩනය පිළිබඳ මේ භාවනා යෝගියා දැනුවත් විය යුතුයි. ඒ අවබෝධ ඥාණයටපත් විය යුතුයි. එහෙම නැත්නම් මේ භාවනාව තුළින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට අපෝසත් වෙන්න පුළුවන්. එහෙනම් මේ භාවනා යෝගියා තමන් වඩන භාවනාව නැවත නැවත සජ්ජායනා කරනකොට එයාට තේරෙනවා මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිර්වාණ සාන්තිය කියන මේ මෛත්‍රී වාක්‍ය තමන්ට කිසිම කෙනෙකුට පීඩනයක් කම්පනයක් නැතුව මේක පොදුවෙන් දෙන්න පුළුවන් වර්තමානයේ තුල දෙන්න පුළුවන් අතීතයේ අනාගතයේ මතක් නොකර දෙන්න පුළුවන් හැම මොහොතකම මේ මානසිකත්වයේ මට ඉන්න පුළුවන් කියන අවබෝධය ඇති වෙලා මේ භාවනා යෝගියා නැවත නැවත මේක වඩනවා මෙනෙහි කරනවා අපි දන්නවා භාවනා වඩන භාවනා යෝගියා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල අතරටපත් වෙනකොට ඒ ඒ ඵලවලට අනුව උත්තරී මනුෂ්‍ය ධර්මය තුළ පරිපූර්ණ වෙනවා. එනම් මේ වර්තමානයට සමවැදිලා ඒකාකාරව සෑම නාම රූපයකටම මෛත්‍රී කරන්න පුළුවන් දක්ෂකම වැඩුණාම එයා ඒක වඩලද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. එයාට හොඳ සීරු අම්මා තාත්තා මතක් කරලා බැනලා නිඳා කරලා එටකින් කතා කරන කොහමද අපි හඳුන්නේ සනීපෙන් ඉන්නද? එහෙමයි සනීපෙන් ඉන්නවා. කොහමද උපාසක මාත්‍යා ඔයා සනීපෙන් ඉන්නවද? එයා කල්පනා කරන ඊයේනේ මෙච්චර බැන්නේ. කොහමද මෙයා ඒ කියන්නේ එයා අතීතයේ ඉන්නේ නැහැ. අනාගතයේ ඉන්නේ නැහැ. එයා වර්තමානයේ තුල මෛත්‍රිය වඩලා නාම රූප නැතුව මෛත්‍රිය වඩලා කාල ප්‍රභේද තුනකින් වර්තමානයේ තුල තියෙන ඒ ස්ථානීය අවස්ථානයේ දැන් තියෙන ස්වභාවයට අනුව ජීවත් වෙන මානසිකත්වයේ හදලා එහෙනම් ඒ මෛත්‍රී භාවනාවේ මට්ටම් අපට දැනගන්න පුළුවන් යම්කිසි කෙනෙකුට කතා කරනකොට ඇසකන දිවනාසය සමසිත නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට එයාගේ චර්යාව දිහා බැලුවාම වචන දිහා බැලුවාම ඇසිරීම දිහා බලලා අපට තීරණය කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව ආවල් තරලයට තමයි වැඩිලා තින්නේ. තව මෙච්චර තියෙනවා වැඩෙන්න. කතා කරන කරන වචනෙන් අපි දන්නවා මෙයාගේ මෛත්‍රී භාවනාවේ ප්‍රතිශතය මෙච්චරයි. එහෙනම් මේ ಗುಣධර්ම කියන එක අපට රඟපාන්න බෑ. අපි ඇසිරෙන සෑම තප්පරයක් ගානේ කතා කරන වචනයක් ගානේ ප්‍රඥාවන්තයා දන්නවා ආවල් තරලේ ප්‍රශ්නේ තියෙන්නේ ආවල් මට්ටමේ ඉන්නේ ආවල් ස්වභාවයේ ඉන්නේ මෙච්චර මෙච්චර දේවල් මෙච්චර මෙච්චර ප්‍රතිශත වලින් ඇදිලා මේ මේ දේවල් මෙච්චරක් ඇදෙන්න තියෙනවා සම්පූර්ණ කේන්දරය දන්නවා එහෙනම් අපිත් මේ තරල වලට සමවැදිලා මේ භාවනාව තුළ තියෙන මට්ටම් අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඉදිරියට යනකොට මේ සම්බුද්ධ ශාසනයේ යම්කිසි අවස්ථාවක ශ්‍රාවකයෙකුට නිවන් දකින්න උදව් කරන අවස්ථාව හම්බුනොත් අපට අරි සරලව සෑල්ලුව උදව් කරන්න පුළුවන් ඉක්මනට මාර්ගඵල දෙන්න පුළුවන්. ඇයි එයාගේ ප්‍රශ්න එකකටවත් අපි උඩපයින්නේ ඇයි ඒ ප්‍රශ්නේ දකින්නේ තරල සාපේක්ෂව දෙතිස්මා තලයට සාපේක්ෂව එයාගේ ಗುಣධර්ම වල ප්‍රතිසප්ත වලට සාපේක්ෂව එන එකක්වත් කැළඹෙන්න හේතු නෙමෙයි මහා කරුණාවෙන් ඉවසගෙන එයා නිවන් දකින්න තාක්කල් එයත් එක්ක අපට කටයුතු කරන්න පුළුවන් කිසිම මොහතක සිත දුස්ය වෙන්නේ නැහැ කලබල වෙන්නේ නැහැ සිත මම්මුලා වෙන්නේ නැහැ සිත ලෞකික වෙන්නේ නැහැ සිත නිතරම ලෝකෝත්තරයි මේ ලෝකයේ කිසිම කෙනෙකුට සිතට කයට දුක් නොදී ජීවත් වෙන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව මේ පීඩණය කියන තරලයට අනුව ඒ අවබෝධයට අනුව මේක සිත දියුණු කළාම එනම් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය මේ ලෝකෙට සෑම කෙනෙකුටම පොදු විදියට සජ්ජායනා කරලා ඒක තුලින් විශේෂ සම්මානයක් හිමි කරගන්නවා ඒ තමයි වර්තමානයේ තුල ඕනම කෙනෙක් එක්ක එකම විදියට ජීවත් වෙනවා අතුරාට අතුරුකමෙන් සලකන්නේ මිතුරාට මිතුරුකමෙන් සලකන්නේ අම්මා තාත්තට කියලා ජීවිතේ පූජා කරන්න යන්නේ දරුවන්ට කියලා බඩ කපලා බඩේ තින බට්ටික දෙන්න යන්නේ. එයා හැමෝටම සලකන්නේ උපාසක උපාසිකා බික්කු බික්කුණී කියන සංඝ પરම්පරාවට ආර්ය සංඝයාට සලකන ක්‍රමයක් තියෙනවා නම් යුතුයකම් වාක්‍යම් කරන ක්‍රමයක් තියෙනවා නම් ඒ සෑම පුද්ගලයෙකුටම සත්වයෙකුටම එක විදියටම සලකනවා එන අතුරා යා ළඟට එනකොට හොඳට ඉනා වෙලා සැපසනීපලා ආශිර්වාද කරනවා මිතුරටත් ඒ විදියටම සපසනීපාලා ආශිර්වාද කරනවා. උපාසක කට්ටියට කොහමද ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන්නේ? ඒ වගේම තමන්ගේ කට්ටියාවත් වයින්වද, බේත් බිව්වද, සනීපෙන් ඉන්නවද ඒව අහන්නේ. ලෝකෝත්තර ජීවිතය කොහමද මේ දවස්වල වඩන කමඨාන මොනවද? සිල් ගන්නවද? කොහමද මේ දවස්වල නිවනට මොකද වැඩ කරගත්තද? එහෙම අර උපාසක කට්ටියගෙන් ආනවා වාගේ ලෝකෝත්තර ප්‍රශ්න වලින් තොර මොකවත් ආන්නේ හේතුව එයා බෙදන්නේ එකම ඇන්දෙන්. එහෙනම් අපේ කට්ටිය දකිනකොට ලෞකික දේවල් අපට කියවෙනවා නම් ගී ආකල්පෙනවා නම් එහෙනම් දසධම්ම සූත්‍රයට අනුව අපගේ සිත වෙනස් වෙලා ඒගොල්ල දකින්නකොට පීඩණයට ගොදුරු වෙලා වාජනය වෙලා ඒ වගේම මේ කට්ටිය මෙනෙහි වෙනකොට මානසිකත්වයේ විකෘති වෙලා ප්‍රශ්නයක් කරදරයක් ඇති වෙනකොට වැඩිපුර මතක් වෙන්නේ අපේම ිතවත් කට්ටිය නම් අපේම පීඨ නම් ඒ කට්ටියගෙන් උදව් උපකාර ගන්න කතා කරන්න සාන ලබන්න සිත කැළඹෙනවා නම් ඒ කියන්නේ පීඩන කම්පණයේදී භාග්‍යතුන් වහන්සේ මතක් වෙලා නැහැ තථාගතේන දජග්ගං උල්ලෝකయ్యාත කියලා කියනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දජේ මතක් වෙලා නැහැ. ප්‍රශ්නයක් කරදරයක් පීඩනයක් අපේ මානසිකත්වයට ඇති වෙනකොට ඒ තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂය පුරපු පාරමිතා සද්ධර්මය ඒ දජග්ගම් උල්ලෝකయ్యාත ඒ දජග්ගේ අග්‍රය දකින්න අපි ශක්තිමත් උනේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේලා වාගේ අරියත් බෝසත් චර්යාවේ නිරත වෙලා බෝධිසත්වවරු අරියත් ඵලයෙන් පිරිණි වුණා. ඒ ආර්යමා සංගුණ ඒ දජේ අපට මතක් වුණේ නැහැ. එහෙනම් අපි බුද්ධ ධම්ම සංඝ කියන දජයන් තුනම අමතක කරලා අපි අපේ ඥාතියෝ මිත්‍රයෝගේ පීඨ පතනවා නම් අපගේ ිතවත්ම අය පිළිබඳව අපි මෙනෙහි කරලා ඒගොල්ලන්ගේ සරණ පතනවා නම් අපි තුනුරුවන් අත්තරිනවා නම් අන්න එතනදී අපට කියන්න පුළුවන් මෛත්‍රියේ ප්‍රතිසතේ ඔන්න ඔතනයි තියෙන්නේ ඇයි මට අවවාද අනුශාසනා අර්ථයෙන් ධර්මයෙන් දෙනකොට ඒ සංග්‍රහය පිළිගන්නව නම් ඇයි අපවාද අපකීර්ති අගෞරව නින්දා ටික මං ඒ විදිහට පිළිගන්නේ නැත්තේ එහෙනම් එක පැත්තයි මට පිළිගන්න පුළුවන් අනිත් පැත්ත පිළිගන්න බෑ ඒ කියන්නේ මිතුරාට මෛත්‍රී කරන උත්තමේකයා අතුරාට මෛත්‍රී කරන්න තාම එයා උතුම් වෙලා නැහැ ඒ උත්තරී මනුෂ්‍ය ධර්මයේ වැඩිලා නැහැ. එයා ඉන්න ලෝකෝත්තර ස්ථානයේ එතන. එහෙනම් එයා ප්‍රතිකාර ලැබිය යුතුයි ලෝකෝත්තර අර්ථයෙන් ධර්මයෙන්. එයාගේ සිතේ ස්වභාවයන් පිළිබඳ කමඨාන් ලැබිය යුතුයි. භාවනාවෙන් අඩුව ඇදිය යුතුයි. එකන් ඇන්දෙන් දෙන්නටම බෙදනවා නම් මිතුරා මිතුරෙක් වශයෙන් ඉන්න තාක්කල් සන්තෝෂයෙන් යත් එක්ක ඉන්නවා. එයා වෙනස් වෙලා අතුරෙක් වුණාම එතකොට සන්තෝෂයෙන් ඉන්නවා. එදත් යම් කිසි දෙයක් සංග්‍රහ කළා ආශිර්වාද ප්‍රශංසා නම්බුනාම අද සාප අපකීර්ති නිନ୍ଦා අපවාද ඒත් ඒක සංග්‍රහයක් මේක සංග්‍රහයක් දෙකම සාදුකාරයක් දීලා පිළිගන්නවා ඒ කියන්නේ එයා මේ භවයේ නිවන් දකින්නවාට කිසිම බාධාවක් නැහැ එයාගේ අවසාන භවයේ එහෙනම් මේ අවබෝධයටපත් වෙලා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ලබාපු මිනිසත් භවය වැඩනිමා කරන ක්‍රමවේදය අපි අත්දා බලලා ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. එහෙනම් මේ මෛත්‍රී භාවනාව තුළ අපි ගොඩාක් ගැඹුරු කාරණා සාකච්ඡා කරලා මේ වෙනකොටත් අවසන් කරලා එහෙනම් මේ මෛත්‍රී වාක්‍ය කරනකොටගෙන අපි තුල නිර්මාණය වෙන අඩුපාඩු අපි තුල නිර්මාණය වෙන ක්ලේශ ධර්මයන් වටාගෙන ඒ අඩුපාඩු හදන ක්‍රමවේදයේ ඉන්නවනම් ඒ අඩුපාඩු හදාගන්නා ඕ මානසිකත්වයට අපිපත් වෙනවනම් ඒ කමඨාන් වඩනවනම් එතකොටයි මෛත්‍රී භාවනාව පාරමිතාවක් වෙන්නේ එතකොටයි අරියත් බෝධියට පච්චේක බුද්ධ බෝධියට සම්මා සම්බුද්ධ බෝධියට යන්න පුළුවන්. එහෙම නැතුව මෛත්‍රී භාවනාව නිකම්ම නිකං කවියක් කියනවා වගේ කිය කී ඉතියාට නිකම්ම සජ්ජායනා කළාට මේ මෛත්‍රී වාක්‍ය නිසා ඇතිවෙන්නා වූ ධර්මතාවයන් පිළිබඳව ස්වභාවයන් පිළිබඳව චිත්ත වීතිවල වෙනස්කම් පිළිබඳව ගවේෂණය කරන්නේ නැත්නම් ඒ අඩුපාඩු හදන්නේ නැත්නම් ඒක තුලින් සීල සමාධි ප්‍රඥා වඩන්නේ නැත්නම් මේ ලෝකෝත්තර ගමන ගොඩාක් දීර්ඝ වෙනවා. එහෙම දීර්ඝ වුණොත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා උපරිම අවුරුදු 7 දක්වා යට ඉවසන්න සිද්ධ වෙනවා මේක හදාගන්න. ඇයි? මේක වඩන වේගයේ මන්දගාමි නිසා එයාට සෑහෙන කාලයක් අරියත් ඵලයකින බලාපොරොත්තුෙන් ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ ලබාපු මිනිසත් භවයේ බොහොම ඉක්මනට වැඩ කටයුතු නිමා කරගෙන සසර දුකෙන් එතර වෙන්නට අපට මේ භාවනා ටික ගොඩාක් ගැඹුරෙන් වඩන්න සිද්ධ වෙනවා මේ භාවනාව තුළ චිත්තානුපස්සනාව වැඩිපුර ආයෝජනය කරන්න සිද්ධ වෙනවා සෑම ස්වභාවයක් තුළින්ම වචනයක් තුළින්ම ශබ්දයක් තුළින්ම කම්පනයක් පීඩනයක් තුළින්ම ක්ලේශ ධර්මයන් නිරෝධ කරන ක්‍රමවේදය වඩන්න සිද්ධ වෙනවා මේ ආකාරයට වැඩුවොත් තමයි අපි ටික ටික නිරෝධ ගාමිනී වෙලා වර්තමානයේ තුලටපත් වෙලා අපේ සිත අපේ කල්යාණ මිත්‍රයා බවටපත් වෙන්නේ අපගේ සිත අපේ ಗುಣධර්ම බවටපත් වෙන්නේ අපගේ සිත ඥාන බවටපත් වෙලා මාර්ගඵල බවටපත් වෙනවා අපේ සිතම මේ සංසාර භවගාමි ජීවිතයෙන් අපිව නිදහස් කරනවා එහෙනම් අපේ සිතට පුළුවන්කම තියෙනවා අපිව නිදහස් කරන්න අපගේ සිතට පුළුවන්කම තියෙනවා අපේ චරිතය ලස්සන කරන්න අපේ සිතට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ කිසිම සත්වයෙකුගේ සිතට කයට දුක් නොදී මහා කරුණාවෙන් පිරීලා ඉන්න මෛත්‍රී භාවනාව තුළින් එහෙනම් අද හිඳලා මේ පුණ්‍යයක් ඇතේ මේ මෛත්‍රී භාවනාවෙන් අපි අවබෝධ කරගත්ත මේ ධර්මයේ වපුරගමු මේ ධර්මයේ තුලින් අපි අවබෝධ කරගත්තා වූ කමඨාන වපුරගමු මේ පීඩනය කියන තරලය නිසා ඇති කරපු ලෝකෝත්තර අත්දැකීම් අවබෝධය අපි වපුරගමු මේක නිතර නිතර සජ්ජායනා කරමු කොළ තියෙන ගාදියා බලනකොට කැළඹෙනවා නම් ගස් තියෙන හෙවණ තියෙන ස්ථානියට අපි ඇලෙනවා නම් එතන කැළඹෙන්නේ නැත්නම් අන්න ඒ අඩුව හදන්න ඕනේ අතුරාට මිතුරාට වෙනස්ව මෛත්‍රී කරන්න නැතුව එකම විදියට මෛත්‍රී කරන්න ඒ අඩුව හදන්න ඕනේ. මිතුරා හතුරු වෙනකොට කැළඹෙනවා නම් අතුරා මිතුරු වෙනකොට කැළඹෙනවා නම් අන්න ඒ අඩුව හදන්න ඕනේ. බලාපොරොත්තු ඇති වෙනකොට තියෙන මානසිකත්වයත් ඒ බලාපොරොත්තු කැඩෙනකොට තියෙන මානසිකත්වයත් අන්න ඒ අඩුව හදන්න ඕනේ මේ ඔක්කොම මෛත්‍රී කමඨාන් අරියත් බෝධියට කියලා මෛත්‍රී කමඨාන් තියෙනවා පච්චේක බුද්ධ බෝධියට කියලා මෛත්‍රී කමඨාන් තියෙනවා. සම්මා සම්බුද්ධ බෝධියට කියලා මෛත්‍රී කමඨාන් තියෙනවා. ඒ ඒ බෝධි වලට අනුව කමඨාන් ගණන වැඩි අඩු වෙනවා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන්නේ මොන බෝධියද? ඒ බෝධියට හදාළ කමඨාන් ටික වඩලා ඒ සිත නිර්මාණය කරගත්තේ නැත්නම් නිවීමටපත් කරගත්තේ නැත්නම් අපට අපගේ දුක නිවන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේ නමක් පාලෝනක් බලාගෙන ඉන්නවා කරන්න මොකවත් නැහැ කියන්න විතරයි පුළුවන්. එහෙනම් ඇසීම විතරයි තවත් කෙනෙකුගෙන් අපට ලැබෙන කල්යාණ මිත්‍ර සේවනය එහෙම නැත්නම් ලෝකෝත්තර සංග්‍රහය. එහෙනම් ඒ සංග්‍රහය මේ වෙනකොටත් අපට ලැබිලා ඉවරයි. අපි ලබාපු මිනිසත් භවයේ තුල අපට අපගේ අඩුපාඩු හදන්න අවශ්‍ය කමටා මේ වෙනකොටත් ලැබිලා ඉවරයි. එහෙනම් අපගේ ජීවිතය ගැන භවය ගැන අපි අනුකම්පා කරන්නට ඕනේ. මෛත්‍රී කරන්න ඕනේ අනේ පව් මේ සත්වය අදත් නමක් ලැබිලා රූපයක් ලැබිලා වාඩි වෙලා ඉන්නවා. තව කොච්චර කාලයක් නාම රූප ලබන්නද? තව කොච්චර කාලයක් මේ සසරේ භවගාමීව ඉපදෙන්නද? අනේ පව් මේ භවයවත් මෙයව නිදහස් කරමු. අනුකම්පා කරමු කියන මහා කරුණාව ඉසලාම Tamanට පාල කරගෙන මේ මෛත්‍රී භාවනා කමටන් වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම අපට යමක් කරගන්න පුළුවන්. එනම් මේ ධර්ම දේශනාව අපගේ ජීවිතයේවල විශේෂ උත්තරීතර නිර්වාණ පණිවිඩයක් බවට පත් වුණා. අපගේ අඩුපාඩු හදන කමඨාණක් බවට පත් වුණා. සෑම සංඥා සංස්කාර ධර්මයකටම මූණ දෙනකොට නාම රූප දකින්නකොට ඇයෙනකොට, හැඟෙනකොට, සිතෙනකොට වෙනස් වෙන කැළඹෙන ස්වභාවයන් පිළිබඳ අවබෝධ ඥාණය අපට ඇති කළා. එනම් මේ ධර්මදේශනාව අපගේ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් ජීවිත කාලෙම අපෙත් එක්ක ජීවත් වෙන්න යනවා, අපෙත් එක්ක ඉන්න යනවා. එහෙනම් සෑම මොහොතක් තුළම මේ ධර්මදේශනාවේ අවබෝධය අපි අසුරු කරමු. මේක තුළින් අවබෝධ කරගත්තා වූ ඥාණය අපි නිතර නිතර මෙනෙහි කරමු මේ ලබාපු මිනිසත් භවයේ සියලුම අඩුපාඩු හදාගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිණිවෙන්න මේ කමඨාන් ධර්ම දේශනාව මේ මෛත්‍රී භාවනාවෙන් ලෝකෝත්තර පණිවිඩය අප සියලු දෙනාට ඒකාන්ත වශයෙන්ම පිරිණිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි